ධර්මානුශාසනාව පවත්වන දේශකයන් වහන්සේ මහව කෝණවර ගල්ලෑවිහෙර පුරාණ ආරණ්‍ය සීලාසනේ සහ ඇහැටිවව ඒරියාව දිඹුල්කිරි ආරණ්‍ය සීලාසනේ යන උභය ආරණ්‍ය සීලාසනාධිපති පූජපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ සම්මා චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම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 තේ සංසයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ සද්ධා බුද්ධ සම්පන්න පින්වත් හැම කෙනෙක්ම අද දවසෙත් මේ සූදානම් වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙත් මාර්ගයට අනුව තමන්ගේ ජීවිතය තුළ කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් අරගෙන කළ යුතු දේ කරමින් නොකළ යුතු දේ නොකරමින් මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගෙන ජාති ජරා ආදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදලා උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නවා කියන අදිස්ථානය ඇති කරගෙනයි හැම දිනෙකම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. මූලික වශයෙන්ම අපි කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල තියෙන හරය මොකක්ද කියලා. මාතුකා කරගත ගාථා ධර්මය අස්සජි මහ රහතන් වහන්සේ දේශනා කරපු ගාථා ධර්මයක් උපතිස්ස පරිබ්‍රාජකයා අරමුණු කරගෙන. "ඊය ධම්මා හේතුප්පවා තේසං හේතුං තථාගතෝ ආහ" මේ ලෝකයේ මොනියම් හෝ ධර්මයක් පවතිනවාද මේ හටගන්නා වූ ධර්මයක් තියනවාද මේ හැම දෙයකටම හේතුවක් තියනවා හේතු කීපයක් හෝ තියනවා යම් හේතුවක් නැතුව හටගන්න ඵලයක් නැහැ කියන එකයි යම් හේතුවක් නැතුව හටගන්න ඵලයක් නැහැ ඒ වගේම මේ හේතුවේ නැති කිරීමකුත් තියෙනවා කියන එකයි අපි දන්නවා අපිට මේ ලැබිලා තියෙන මේ මහා උත්කෘෂ්ඨ ධර්මය මේ මහා වටිනා ධර්මය හේතුඵල ධමයක් නම් බෞද්ධයන් විදිහට අපිට ලොකු අභිමානයක් තියෙන්න ඕනේ. බෞද්ධයන් විදිහට බෞද්ධ අපිට තියෙන අභිමානය තමයි නිකරුණේ යමක් කරන්නේ නැතිකම. නිකරුණේ යමක් කරන්නේ නැහැ කියලා කියන්නේ. කවුරුත් කියූපමණින් යමක් කරන්නේ නැහැ කියන එක. ඇසූපමණින් යමක් කරන්නේ නැහැ කියන එක. හොඳට විමසලා බලලා බෞද්ධ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ශාසනය ප්‍රගැස්සුවේ යම් දෙයක් කරනවා නම් හේතුවක් දැනගෙන කරන්න කියන එකයි. ඒ හේතුව නැති කිරීම දැනගෙන කරන්න කියන එකයි. ඒ හේතුව නැති කරන මාර්ගය දැනගෙන කරන්න කියන එකයි. එහෙමනම් අද දවසේ අපි අවධානය යොමු කරන්නේ සියලුම කෙලෙස් වල දුරු කරගන්න අපේ හිත ගවේෂණය කරන්න ඕනේ. හිත ගවේෂණය කරන කෙනෙකුට තමයි ඒ හිතේ තියෙන සැකසීම් තෝරා බේරා ගන්න පුළුවන් වෙන්නේ. හිතේ තියෙනවා යමක් දුටුවාම හඳුනා ගන්න ස්වභාවයක්. ඒ ස්වභාවය වගේම යම් දෙයක් දුටුවාම හඳුනා ගැනීමත් සමගම කැමැති අකමැති වශයෙන් සකස් වෙන ස්වરૂපයක් තියෙනවා. ඒ කියන්නේ වේගයක් තියෙනවා. ලෝභ වශයෙන්, දේශ වශයෙන් හෝ මෝහ වශයෙන්, අලෝභ, අද්වේෂ, අමෝහ වශයෙන් නැගෙන්නා වූ ප්‍රබල වේගයක් තියෙනවා. මේ නැගෙන වේගය තමයි මිනිස්සෙක් දුවවන්නේ. කතා කරවන්නේ, පරුස වචන කියවන්නේ, හොඳ වචන කියවන්නේ, තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි තරමේ ප්‍රබල හැඟීම් ජනිත වෙන්නේ මේ වේගය හින්දා. උදාහරණයක් විදිහට ගත්තොත් සෑම සත්ත්ව නිකායකම ඉන්න සත්වයකට තමන්ගේ විරුද්ධ ලිංගිකයෙක්ව දැක්කහම එවැනි වේගයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා රාගය කියලා. ඒ වේගය ඇති වුණාට පස්සේ ඒ සත්වයාගේ මනුස්සයාගේ පවා සිහිය නැති වෙලා යනවා. නුවණ නැති වෙලා යනවා. වීරිය නැති වෙලා යනවා. අදිස්ථානය නැති වෙලා යනවා. මෛත්‍රිය නැති වෙලා යනවා. උපේක්ෂාව නැති වෙලා යනවා. මේ හැම ගුණාංගයක්ම නිවන් දකින්න අවශ්‍ය කරන ඔය වගේ වැදගත් ගුණාංගයන් නැති වෙලා යනවා. නැති වෙලා ගිහිල්ලා තිරිසන් තත්වයකට වෙලාවට මිනිස්සු නම් තිරිසන් තත්වයකටපත් වෙලා නොයෙකුත් ක්‍රියාකාරකම්, වැරදි ක්‍රියා, වැරදි වචන වැරදි සිතුවිලි නැවත නැවත නැවත නැවත ඇති කරගනිමින් මහා විපත්තිදායක දේවල් සිද්ධ කරගන්නවා. තමගේ සංසාරික ජීවිතේම අඳුරට යන දේවල් සිද්ධ කරගන්නවා. මේ ජීවිතය අසාර්ථක වෙන දේවල් කරගන්නවා. තවත් කෙනෙකුට මුහුණ දෙන්නට බැරි ස්වභාවයේ දේවල් කරගන්නවා. අම්මා තාත්තා සහෝදර සහෝදරිය අඳුර ගන්නට බැරි තරමට විපරීත තත්යකට කෙනෙක්පත් වෙන්නේ මෙවැනි යම් යම් වේගවල් හිතේ නැගෙනකොට රාගය විතරක් නෙවෙයි ද්වේෂය වගේ තරහක් කියලා හිතලා බලන්න. යම් වෙලාවක කෙනෙකුට තරහ ගියාමත් එහෙමයි. ඉතින් මේ වගේ දේවල් පිළිබඳ මේ හිතේ නැගෙන මහා වේගය තමයි හිතක තියෙන සැකසීම. මේ සකස් වෙන ආකාරයට තමයි අපි අපි අතපය හොල්ලන්නේ හැම දෙයක්ම කරන්නේ. එහෙමනම් කිලෝ 50ක් 60ක් විතර තියෙන මේ ශරීරයෙන් මේ හිත නිරුද්ධ වෙලා ගියාට පස්සේ මේ ශරීරය උස්සගෙන යන්න බොහෝම දෙනෙක් ඕන වෙනවා. 6 7 දෙනෙක්වත් ඕන වෙනවා. හිතේ නැගෙන වේගයෙන් තමයි කිලෝ 50ක් විතර වෙච්ච මේ ශරීරය නිකම්ම පුළුන් ගොඩක් යනවා වගේ ඔහේ ඇවිදගෙන යන්න පුළුවන් තත්යකට අපිටපත් වෙලා තියෙන්නේ. නම් අපි හොඳට කල්පනා කරන්න ඕනේ. මේ හිතේ නැගෙන වේගය යහපත් කරගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ මනස මනසක් තියෙන හින්දා තමයි අපිට හොඳ චේතනා වගේම නරක චේතනා ඇති වෙන්නේ. මේ මනස හොඳ තත්වයකටපත් වෙන්නත් පුළුවන් නරක තත්වයකටපත් වෙන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මනස උසස් තැනැත්තෙක් කියලා කියන්නේ ඒ මනස භාවිතා කරලා යම් යම් දේවල් තේරුම් ගන්න පුළුවන් තැනැත්තෙක් කියන එකයි. එහෙමනම් ඒ මනස නියම මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. කලින් සඳහන් කරා වගේ තමන්ට අහිතකර වේගයන් දුරු කරගෙන හිතකර වේගයන් ඇති කරගන්න. අහිතකර හැඟීම් ලෝභ දේශ මූලික වෙච්ච මේ ලෝකයේ කිසිම වස්තුවක් ගැන ලෝභයක් දේශයක් මෝහයක් ඇති කරගත්තා කියලා කවදාකවත් සැනසීමක් ඇති වෙන්නේ නැහැ. ලෝභ දේශ මෝහ මූලික වෙච්ච සැකසීමක් ඇති වුණා කියලා සැනසීමක් ඇති වෙන්නේ නැත්තේ මේ ලෝකේ තියෙන සියලු ජීවි ආදී වස්තුන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ස්වභාවයේ තියෙන හින්දා බලන්න අපි මූලික වශයෙන් බලමු. භාවනා කරන කෙනෙක් විදිහට කොයි විදිහටද අපි මේ භාවනාව වර්ධනය කරන්න ඕන කියලා. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව ගත්තහමත් බුදුරජාණන් වහන්සේ හැම තැනකම සඳහන් කරලා තියෙනවා. ඉද වික්කවේ වික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පදානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා. ඉතින් මේ හැම දෙයක්ම බොහෝ විට බෞද්ධයෝ විදිහට විමසන්නේ නැතුව තමයි අපි බොහෝම දේවල් කරගෙන යන්නේ. බෞද්ධයෝ විදිහට විමසන්නේ නැතුව හේතුඵල ධමයක් කියන මහා උතුම් ධර්මයක් අපිට ලැබිලා තියෙන්නේ. ඕනෑම දෙයකට හේතුවක් තියෙනවා නම් අපේ හිතවල නැගෙන ලෝභ දේශ මොහ සිතිවිලි වලටත් හේතුවක් තියෙන්න ඕනේ නේද කියලා අපිට හිතන්න තරම් වෙලාවකට විමර්ශන බුද්ධියක් නැහැ. ගවේෂණය කිරීමක් නැහැ. ඒ වගේම යම් භාවනාවක් වඩන්නේ කුසල හැඟීමක් ඇති කරගන්න. හොඳට තේරුම් ගන්න ඕනේ. හැඟීම කියන එක වචනයෙන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිතට නැගෙන වේගය කියන එක වචනයෙන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. රෝස මල කියන එක වචනයෙන් කියන්න පුළුවන් වුණාට රෝස මල පිළිබඳ ඇතිවන කැමැත්ත හිතට ඇතිවන කැමැත්ත පිළිබඳ වචනයෙන් කියන්න බෑ. අන්න ඒ කැමැත්ත තමයි අපිව වේගවත් කරන්නේ බලවත් කරන්නේ නොයෙකුත් පැතිවලට යොමු කරන්නේ කැමැත්ත වේවා අකමැත්ත වේවා මෙන්න මේ නැගෙන ප්‍රබල හැඟීම් දුරු කරගන්න තමයි මේ ප්‍රබල අකුසල හැඟීම් ලෝභ දේශ මෝහ මූලික වෙච්ච වේගයකට කියනවා සංස්කාරයක් ඒ කියන්නේ ලෝභ දේශ මෝහ මූලික වෙච්ච සිතුවිල්ලකට කියනවා අකුසල සිතුවිල්ලක් කියලා ඒ වගේම අලෝභ, අදේශ, අමෝහ මූලික වෙච්ච සිතුවිල්ලක් නම් ඒ සිතුවිල්ලට කියනවා කුසල සිතුවිල්ලක් කියලා. කුසලය කියලා කිව්වේ කුසලතාවය. මොනවට තියෙන කුසලතාවයද? නිවන් දකින්න තියෙන කුසලතාවය. සැනසෙන්න තියෙන කුසලතාවය. එහෙමනම් බලන්න. අපේ හිතක යම්කිසි ශරීරයක් ගැන, තමන්ගේ ශරීරය ගැන හෝ වේවා, අනුන්ගේ ශරීරය ගැන හෝ වේවා, අනුන්ගේ ශරීරය ගැන හෝ වේවා. වැඩිපුර වාර ගානක් නැගෙන්නේ සුභ හැඟීම්ද අසුභ හැඟීම්ද කියලා බලන්න ඕනේ. අපි දන්නවා හොඳටම මේ ශරීර ගැන අපි එක මොහොතක් කොයි විදිහද ඇත්ත తත්වය කියලා මෙනෙහි කරලා බලමු. ඇත්තටම බැලුවොත් මේ ශරීරය අපි වහගෙන යන්න ඕනේ. මේ ශරීරය අපි වහගෙන යන්නේ මේ ශරීරය වැඩිපුර ප්‍රමාණයක් කිසිම කෙනෙකුට පෙන්වන්න පුළුවන් තත්යක නැති හින්දා. ඒ වගේම මේ ශරීරය උදේට පිරිසිදු කරන්න ඕනේ. පිරිසිදු කරන්නේ පිරිසිදු නෙකරුවොත් දුගඳ හමන හින්දා. ඒ විතරක් නෙවෙයි පිරිසිදු කරපු ශරීරයටත් සුවඳ විලවුන් ගල්වන්න ඕනේ. එහෙම කරන්නේ පිරිසිදු කරපු ශරීරයෙන් දුරදහම හින්දා. ඒ වගේ බලාගෙන ගියාම යම්කිසි කෙනෙකුට බලුකුණක් උස්සගෙන එහෙට මෙහෙට යන්න කිව්වා වගේ වැඩක් තමයි මේ ශරීරයේ තියෙන්නේ. ඇයි බලුකුණක් අරගෙන කොහේ හරි යන්න කිව්වොත් ඒක ආවරණය කරගෙන යන්න ඕනේ. ආවරණය කරගෙන යන බලුකුණ ආවරණය වෙලා තියෙන පැත්ත තමයි වැඩියෙන් දුගඳ හමන්නේ. ආවරණය රෙද්දකින් ආවරණය කරා කියලා හිතනද ඒ රෙදි කෑල්ල අයින් කරලා බැලුවොත් වැඩියෙන් දුගඳ තියෙන්නේ ඇතුල් පැත්තේ. ඒ වගේම මේක අරගෙන යන්න වෙලා තියෙනවා නම් යන යන හැමතැන මේක පිරිසිදු කරන් යන්න ඕනේ. ඒකට සුවඳ විලවුන් ගල්වමින් යන්න ඕනේ. මේක මොන තරම් පිරිසිදු කරත් නැවත නැවත නැවත නැවත අපිරිසිදු තත්ත්වයටපත් වෙනවා. કોઈ කාටවත්වත් මේ ශරීරයේ තියෙන කිසිම දෙයක් තමන්ගේ ශරීරයේ තියෙන කිසිම දෙයක් තව කෙනෙකුට ප්‍රසන්න තත්වයක නෑ. ඒ හැම අවයවයක්ම ගත්තොත් ඊටම පිළිකුල් තත්වයක තියෙන්නේ. එහෙම බලාගෙන ගියාම මේ ශරීරය සම්පූර්ණයෙන් පිළිකුල් සහගත ශරීරයක්. මේ ශරීරයේ නවතනකින් වැగిරෙන හැම දෙයක්ම ගත්තොත් අභ්‍යන්තරයේ ඉඳලා එළියට එන හැම දෙයක්ම ගත්තොත් ඒවා මහා දුගද තත්වයක තියෙන දේවල්මයි එළියට එන්නේ. කිසිම අංශුවක්වත් ප්‍රසන්නයි සුන්දරයි කියලා කියන්න බෑ. එහෙමනම් මේ වැරදිච්ච තැන ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. මෙවැනි ශරීර ගැන වැඩියෙන්ම මිනිසුන්ට නමුත් ඇතිවන හැඟීම නම් මේ ශරීර මේ ලෝකයේ තියෙන මේ ශරීර ප්‍රසන්නය, මගේ ශරීරය ප්‍රසන්නය, මේක සරසන්ට ඕනෑය, මේක දැකලා අනිත් අය සතුට වෙනවා ඇතිය, සතුට වෙන විදිහට පවත්වා ගන්න ඕනෑය, යනාදි වශයෙන් නොයේකුත් ලෝභ සහගත හැඟීම් මේ ශරීරයෙන් හින්දා ඇති වෙනවා. ජරාවටපත් වෙලා කොයි වෙලාවක හරි පසට එකතු වෙන්න තියෙන මේ මහ පොළවේ දිරා යන්න තියෙන මේ ශරීරය ගැන ප්‍රසන්න හැඟීම් ඇති වෙනවා. ඒ වගේම අනුන්ගේ ශරීර ගැනත් ගලඳ ගන්න ඕනෑය කියන ආකාරයට නැත්නම් මෙවැනි ශරීරයක් වාසනාවක් මෙවැනි ශරීරයක් ලැබීම කියන ආකාරයට ලස්සන ලස්සන ශරීර ගැන නොයෙකුත් ප්‍රසන්න හැඟීම් ඇති වෙනවා. මේ හැම හැඟීමක් හින්දාම ලෝභ, ද්වේෂ වගේම ඒක සුභයි කියලා හිතුව හින්දා ඒක නිට්ටයයි, සපයි, ආත්මයි කියලා තමන්ගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා යම් මොහොතක හිතුවනම් මෝහයක්මයි ඇති වෙලා තියෙන්නේ. ලෝභ දේශ මොහ ඇති වුණා නම් හැම වෙලෙම අපිට ඒක මේ මොහොතේදී ඇති වුණ ලෝභයක් දේශයක් මෝහයක් නම් මේ මොහොතේදී දුකක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඉදිරි කාලීන දුකකට මහා හේතුවක් වෙනවා. ඒකින්ද ඔන්න ඔය නැගෙන හැඟීම වචනයෙන් කියන්න බැරි ශරීර ගැන ඇති වෙන සුබයි කියන හැඟීම නැති කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ යම් ක්‍රමවේදයක් අපිට ඉගන්වනවා. ඒකයි කියන්නේ හරියට දැනගෙන යමක් කරනකොට කරන්න ඕනේ. හේතුව දැනගෙන කරන්න ඕනේ. කරන දේ මොකක්ද? කරන දේෙන් වෙන්නේ මොකක්ද කියලා දැනගෙන කරන්න ඕනේ. මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අසුබ කමඨහන හරි ආකාරයට වර්ධනය කරන්නේ කොහොමද කියලා තේරුම් කරගන්න බලන්න පොඩ්ඩක් හිතලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නුවණ තියෙන තැනැත්තා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ කියලා. යම් වෙලාවක අපි තණ්හාවෙන් දෘෂ්ටියෙන් යම් ශරීරයක් ගැන මෙනෙහි කරන්න ගත්තනම් ආසාවක් තියෙන හැඟීමකින්, ලෝභ හැඟීමකින් නැවත නැවත නැවත නැවත ඒ ශරීරය ගැන අපි මෙනෙහි කරනකොට අපිට සිද්ධ වුණේ ඒ මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ මේ ශරීරය ලස්සනයි, සුබයි, මනාපයි. මේක මගේ කරගත්තොත් හොඳයි කියලා ලෝභයෙන් මේ සටහන් මට හොඳයි, මේ සටහන් මට ගැළපෙනවා කියන අදහසකින් මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ ඒ ශරීර වලට තියෙන ඇල්ම අඩු වුණාද වැඩි වුණාද? ඒ ශරීර වලට තියෙන ඇල්ම හැම මොහොතකම ඒ විදිහට මෙනෙහි කරන වාරයක් වාරයක් ගානේ වැඩි වෙනවා. ඒ ඇල්ම වැඩි වුණා කියලා කවදාකවත් අපිට සැපක් ඇති වෙයිද? එහෙම නැත්නම් අනිවාර්යෙන් දුකක් ඇති වෙනවද? අනිවාර්යෙන් දුකක්මයි ඇති වෙන්නේ. එහෙනම් එවැනි හැඟීමක් වර්ධනය වීම අපිට මහා කරදරයක්. නමුත් ඒ හැඟීම ප්‍රබල විදිහට වර්ධනය වුණාට පස්සේ මේ ශරී ඒ ශරීරය නැතුව බැරි තත්යකට අපිටපත් වෙනවා. ඒ වස්තුන් නැතුව බැරි තත්යකටපත් වෙනවා. දකින්න නැතුව ඉන්න බැරි තත්යකටපත් වෙනවා. ස්පර්ශ කරන්න නැතුව ඉන්න බැරි තත්යකටපත් වෙනවා. එවැනි තත්ත්වයකටපත් වෙන්නේ එවැනිගේ බොහොම කැමැත්තක් කියන හැඟීමක් දැන් ජනිත වෙලා තියෙන හින්දා මේ අහවල් ශරීරය මට ඕනෑය කියන හැඟීම ජනිත වෙලා තියෙන හින්දා එන්න එවැනි හැඟීමක් එවැනි බලයක් අපේ සසර ජීවිතේ වැඩිපුර වාර ගාණක් දුවවන්න හේතු වෙනවද නැද්ද කියලා අපි හොඳට කල්පනා කරලා බලන්න ඕනේ අනිවාර්යයෙන්ම සංසාර ජීවිතේ යන්න අවසාන හුස්ම පොද හෙළන වෙලාවේ පවා මරණ චිත්තේ මරණ චිත්තයේදී පවා ලෝභයක්, දේශයක්, මෝහයක් ඇතිවෙන්න එවැනි ප්‍රබල හැඟීමක් හේතු වෙනවද නැද්ද? ඒ හැඟීම ප්‍රබල කරගත්තොත් සමහර වෙලාවට සමහර ඇත්තෝ ඒ හැඟීම ගැන මෙනෙහි කරලා කරලා කරලා තවත් තණ්හාව දෘෂ්ටිය වැඩි වෙන ආකාරයට මෙනෙහි කරගෙන කරගෙන කරගෙන ගියාම අන්තිමට ඒ ශරීර නැතුව බැරුව මියදෙන අවස්ථාව පවා තියෙනවා. අහවල් ශරීරය නැතුව මට ජීවත් වෙන්න බෑ කියලා මියදෙන තත්යකට පවා ඒ හිත්පත් වෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් හොඳට මතක් කරලා බැලුවොත් තේරෙනවා යම්කිසි කෙනෙක් යම් ශරීරයක් ගැන එවැනි ප්‍රබල හැඟීමක් ඇති කරගත්තා නම් නිබඳව ඒ හැඟීම තමන්ගේ හිත තුළින් නැగిලා එන හැම කාර්යයක්ම කරද්දී ජීවිතේ ගත කරන හැම මොහොතකම ඒ හැඟීම නැවත නැවත ඇති වෙලා නිබඳව මතක් වෙන තත්යකට ඒ ශරීර නැවත නැවත මතක් වෙන තත්යකට මේ හිස්පත් වෙනවා ඊට පස්සේ හැම මොහොතකම තියෙන්නේ ඒ ශරීරය නැතුව ඉන්න බෑ කියන හැඟීමක් ඉතින් හැම වෙලේම ළඟ තියාගෙන ඉන්න පුළුවන් කෙනෙක් හැම වෙලේකම ශරීරයක් ළඟ තියාගෙන අපිට ඉන්න බෑ. මොනතරම් කොහොම හරි තියාගත්තත් අපි හිතමු හැම දෙයක්ම පැත්තකට දාලා යම් ශරීරයක් තමන්ගේ ළඟ තියාගෙන ආදරේ කියලා කියමින් හරි ඇල්මකින් තියාගෙන හිටියා කියලා නමුත් ඒක ජරාවටපත් වෙන එක නවත්තන්න බෑ. ව්‍යාධියටපත් වෙන එක කාටවත් නවත්තන්න බෑ. මරණයටපත් වෙන එක නවත්තන්න බෑ. අඩුම ගානේ මරණයේදී හරි අනිවාර්යෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒකින්ද තමයි මිනිපෙට්ටිය පස්සෙන් පන්නන්නේ. තව එක සැරයක් කතා කරන්න, තව එක සැරයක් hina වෙන්න, තව එක සැරයක් මගේ දිහා ඇහැරලා බලන්න කියලා පන්න පන්න පොළවේ පස් කතා දුවන්න සිද්ධ වෙන්නේ ඒක නෙවෙයිද? එහෙනම් කල්පනා කරන්න ඕනේ. අනාගතයේදී එවැනි දුක් ගොඩාක් ඇති වෙන ස්වභාවයක නෙවෙයිද අද ඉන්නේ කියලා අපි හැමෝම කල්පනා කරලා බලන්න ඕනේ. අද අපේ හිතවල තියෙන හැඟීම් හින්දා නුදුරු අනාගතයේදී ලොකු දුක්ඛිත තත්යකටපත් වෙන්න හිතාගන්නවත් බැරි තරමේ දුක් කියන තත්ත්වයකටපත් වෙන්න කියනවා කියන එක පිළිබඳ නුවණැත්තෙක් කල්පනා කරලා බලන්න ඕනේ. එහෙනම් මේ ශරීර පිළිබඳ ඇලීමේ හැඟීම අනිවාර්යයෙන්ම අපිව දුකකටපත් කරනවා නේද කියන එක ගැන ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අසුබ කමතහන මෙන්න මේ හැඟීම දුරු කරගන්න. එහෙනම් අපි කලින්ම දැනගන්න ඕනේ. ඒකට කියනවා නුවණ කියලා. මොකක්ද නුවණ? මෙන්න මේ විපරීත හැඟීම මේ වෙනස් වෙලා තියෙන හැඟීම දුරු කර ගැනීම සඳහායි අසුබය කියන කමඨාන උද්දං පාද තලා අදෝ කේසමත්තකා සස පරියන්තං පුරං නානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරේ මේ පාද තලයෙන් උඩ කෙස්මතු පිටින් යට හැමෙන් පිරිච්ච නොයේකුත් අසුචියෙන් හැමෙන් වටවෙච්ච නොයේකුත් අසුචියෙන් නොයේකුත් නොයේකුත් නානා ප්‍රකාර අසුචියෙන් පිරිච්ච ශරීරයක් මේක කියලා පිරික්සලා බලන්න කියලා පිරික්සලා බලන්න කියලා දැන් බලන්න මේ පිරික්සීම කරන්නේ කොහොමද අත්ථීමස්මින් කායේ කේසා ලෝමානකාදන්තා තතෝ මංසං නහාරු අත්ථි අත්ථි මිජ්ජං යන ආදි වශයෙන් මේ කියන කොටස් ගැන මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕන කොහොමද අර කෙනෙක් ගැන ඇල්මකින් මෙනෙහි කරනකොට ඒ තැනත්තා ගැන තියෙන ඇල්ම වැඩි වුණා ඇල්ම කියන හැඟීම කැමැත්ත කියන හැඟීම කාමච්ඡන්දය වැඩි වුණා ඒ වගේ දැන් මෙනෙහි කරන්නේ කුසලයක් වර්ධනය කරගන්න කුසල හැඟීමක් වර්ධනය කරගන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරනවා නුවණැත්තා මොකද්ද කරන මෙනෙහි කිරීම ඇත්ත මෙනෙහි කරනවා මොකද්ද ඇත්ත මේ ශරීරයේ කොටස් අරගෙන වර්ණ වශයෙන් බලනවා සටහන් වශයෙන් බලනවා, ගන්ධ වශයෙන් බලනවා, පිහිටි තන වශයෙන් බලනවා, හැදිලා තියෙන දේ වශයෙන් ආශ්‍රය කරපු දේ වශයෙන් බලනවා, තමන්ගේ ආහාරයට එකතුනොත් කියලා බලනවා, බාහිර පරිසරයත් එක්ක සංසන්දනය කරමින් බලනවා. වන්න සංකාන ගන්ධේහි ආසයෝ කාසතෝ තථා. ඉතින් මේ කොහොමද මේ බලන්නේ? අපි උදාහරණයක් අරගෙන බලන්න ඕනේ. කොහොමද බලන්නේ? දතක් කියලා ගත්තොත් මේ දතේ වර්ණය අඳුරු පැහැයයි. සුදු පැහැය කිව්වට හැමතැනම සුදු පාට නෙවෙයි. දතේ මූල කොටස බලනකොට දුඹුරු පාටයි, යටින් බැලුවොත් කළු පාටයි, පණුව කාලා තිබ්බොත් බොහොම අප්‍රසන්න පාටයි. එහෙනම් අපේ මුඛයේ තියෙන දත් බොහෝම පාට වශයෙන් වර්ණ වශයෙන් බොහෝම දුගඳ වර්ණ වශයෙන් බොහෝම පිළිකුල් ස්වභාවයක් තියෙන්නේ. සටහන් වශයෙන් කියලා කියන්නේ හැඩේ වශයෙන්. ප්ලාස්ටික් වලින් මල් පොකුරක් හැදුවොත් යම් හේකින් ඒ කියන්නේ ඇත්තම මල් නෙවෙයි. ප්ලාස්ටික් වල තියෙන සටහන තමයි මලක සටහන. මලක සටහන තියෙනවා නම් ඒ ප්ලාස්ටික් කියන මූලද්‍රව්‍ය අපි ගිහිල්ලා අපේ මේසයක් උඩින් තියාගන්නවා ඒ මොකද ඒ සටහන දැක්කහම පවා ප්‍රිය උපදන ස්වරූපයක් තියෙනවා. නමුත් ප්ලාස්ටික් වලින් හදපු දත්වහල්ලක් අපිට අමුත්‍යෙක් gedera එන වෙලාවක මේසයක් උඩින් තියන්න පුළුවන්ද? ඒක ප්ලාස්ටික් වලින් හදලා තිබ්බත් කියන්න බෑ. ඒ ඇයි කවුරුවත් පාවිච්චි කරලා තිබ්බේ නැතත් ඒ සටහන, ඒ කියන්නේ ඒකේ හැඩය, ඒ හැඩය පිළිකුල් සහගත හින්දා අපිට මේසයක් උඩින් තියන්න පුළුවන්කම නෑ. එහෙනම් ඒ හැඩයේ තියෙන දත් වහල්ලක් නේද මම මේ අනිත් පැයට පෙන්වන්නේ හැම වෙලෙම අනිත් පැයට පෙන්වන්නේ ඒ හැඩයේ තියෙන දත් වහල්ලක් නේද එහෙනම් ඒක හැඩේ වශයෙන් අප්‍රසන්නයි ගන්ධ වශයෙන් කියලා ආයාමයෙන් කියන්න දෙයක් නැහැ උදේක නැගිට්ටහම බොහෝම වීරයෙන් කටට එකතු වෙලා තියෙන කෙල ටික ගිලින්න නැතුව දුවන්නේ මේ එකතු වෙලා තියෙන කෙල දුගලින්දා කවුරු හරි ආවොත් කට වහගෙන කතා කරන්නේ දත් පිරිසිදු කරන්න ඉස්සෙල්ලා දුගලින්දා දවසේ ඕනෑම වෙලාවක ඇඟිල්ලකින් දතක් පිරිමැදලා බැලුවොත් ඒකේ සිනිගඳ තියෙනවා. එහෙනම් බොහෝම අප්‍රසන්න ගඳකින් යුක්තයි මේ දත කියන එක. ඒ වගේම ගොටුකොළ පඳුරක් අසූචි වලක හැදිලා තිබ්බොත් ඒ ගොටුකොළ පඳුර පාවිච්චි කරන්න කවුරක්වත් කැමති වෙන්නේ නැහැ. සුනාමි කාලේදී අපිට මතකයි මාළු කවුරක්වත් පාවිච්චි කරේ නැහැ මාංශයක් විදිහට. ඒ මොකද මනුස්ස ශරීර ආශ්‍රය කරා කියලා මුහුදේ ඉන්න මාළු. ඒ වගේ අපේ මේ ශරීරයේ හැදිලා තියෙන දත හැදිලා තියෙන්නේ ලේ මස් ආදී වශයෙන් ලේ ධාතුවේ තියෙන මස්වල තියෙන යම් යම් මූලද්‍රව්‍යයන් එකතු වෙලා එහෙනම් හැදෙන්න මූලික උනේ පිළිකුල් දෙයක්ම නෙවෙයිද හැදෙන්න මූලික උනේ පිළිකුල් දෙයක් ඒ වගේම දැනට තියෙන තැන ආශ්‍රය කරපු දේ වගේම දැනට තියෙන්නේ ලේ තියෙන තැනක මස් තියෙන තැනක සරව තියෙන තැනක ඉතින් මෙන්න මේ විදිහට මෙනෙහි කරනවා ඊළඟට තමන්ගේ ආහාරයට එකතුනොත් නැත්තම් මම හිතාගෙන ඉන්නවා මෙනෙහි කරන කෙනෙක්. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විරති. තමන්ගේ කය ගැන කායානුපස්සීව ඇත්ත తත්වය අනුව වාසය කරනවා. එහෙනම් බලන්න මොකක්ද මේ කියන්නේ මම මගේ මේ ශරීරය මං සුන්දරයි කියලා හිතාගෙන ඉන්න ශරීරය හොඳයි මගේ දතක් යම් විදිහකින් මගේ ගලවපු දතක් කාගේ හරි කෑම කන වෙලාවක ඒ බොංචි ව්‍යංජනයක් කනවා කියලා හිතන්න ඒ වගේ වෙලාවක කාගේ හරි ගලවපු දෙමුල් හෝ එක්මුල් දතක් ඒකක තිබුණා. මාපට ගිල්ලක කපපු නියපොතු කෑල්ලක් ගොටුකොළ වෑංජනයක වගේ එක තිබිලා හම්බුණා. කොච්චරනම් අප්‍රසන්නද. එහෙනම් මගේ මේ ශරීරය අනිත් අය ප්‍රසන්නයි කියලා හිතාගෙන ඉන්නවා. අනිත් අයට මගේ ශරීරය ප්‍රසන්නයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඥානවන්තව කල්පනා කරොත් මගේ මේ ශරීරයේ තියෙන එක අංගයක්වත් එක පුංචි අංශුවක්වත් තමන් වෙන කෙනෙක්ගේ ආහාරයට එකතු වෙනවට වෙන කෙනෙක් කැමතිද? ආහාරයක් ගන්න තැන වෙනම ගලවලා ගිහලා තියනවට කැමතිද? වෙන එකක් තියා කඩ කඩයක විකුණන්න තියෙන කෑම જાතියක් අතින් අල්ලලා කවුරු හරි අපිට දෙනවද? අපි මිලදී ගන්න ගියාම යකඩ හැන්දකින් අල්ලලා දෙනවා. ඒ වෙන්නේ අතින් අල්ලලා දුන්නොත් අපිට අප්‍රසන්න හින්දා. බලන්න එහෙනම් අපි උනත් යමෙකුට කෑමක් දෙනකොට ඒ කෑම ටික දෙන්නේ අතින් අල්ලලා නම් ඒ තැනත්තට ඒකේ අප්‍රසන්නකමක් තියෙන හින්දා එහෙම අල්ලලා දෙන්නේ නැහැ. එහෙනම් ඒ තරමට මේ ශරීර පිළිකුයි. මෙන්න මේ විදිහට මෙනෙහි කරනවා. මේ විදිහට මේ විදිහට මෙනෙහි කරනකොට ඔය එකක් ගැනයි ඔය සඳහන් කරේ. දැන් බලන්න. එහෙමනම් මේ විදිහට කොටස් 32 ගැනම අපි කේස් වශයෙන්, ලොම් වශයෙන්, නිය වශයෙන්, දත් වශයෙන්, සම වශයෙන් මේ හැම එකක්ම අරගෙන වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ගන්ධ වශයෙන් ආශ්‍රය කරපු තන වශයෙන් ආශ්‍රය කරපු දේවල් වශයෙන් පිහිටි තන වශයෙන් ආහාරයට එකතුනොත් කියන වශයෙන් සහ බාහිර පරිසරයට බාහිර පරිසරයත් එක්ක සංසන්දනය කරමින් බලන්න බාහිර පරිසරයත් එක්ක සංසන්දනය කරනවා කියලා කියන්නේ අමු පැපොල් ගෙඩියකට අපි ඇඟිල්ලෙන් ඇන්නොත් සුදු පාට කිරි එළියට එනවා මේ සුදු පාටට එන ඉස්ම අපිට ඕනම් දිවගින් අපේ අපිට ඒකේ රස බලන්න පුළුවන් ඕනම් ඇඟිල්ලට අරගෙන මොනවද දන්නේ මේකේ රස කියලා. අපේම මූණක තියෙන කුරුලාවක් පොඩි වුණොත් ඒ සිරි පාට ඉස්මක් එළියට එනවා. කිසිම කෙනෙකුට පුළුවන් මේක රස බලන්න. කවුරුත් කැමති දෙයක හරි දුටු පමණින් අප්‍රසන්නයි. එහෙනම් ඔය සරව ගැන මේ විදිහට Tamanට පුළුවන් පුළුවන් විදිහට ගුරුවරුන්ගෙන් අසා දැනගෙන මේ හැම කොටසක් ගැනම ඔන්න ඔය විදිහට හත් ආකාරයකින් මෙනෙහි කිරීමක් කරනවා. මල් මාලයක් හදන කෙනෙක් නිල් පාට මලක් අතට අර ගන්නවා කහ පාට මලක් අතට අද ගන්නවා මල් මාලය යමුනන්ද මේ විදිහට එක එක එක එක මල් අතට ගන්නකොට මොකද වෙන්නේ මේ නිල් මලය මේ කහ මලය මේ රතු මලය යන ආදි වශයෙන් අදහස් ඇති වෙනවා නමුත් මල් මාලය යමුනාට පස්සේ මොකද වෙන්නේ මේක මල් මාලයක් කියන හැඟීමක් ජනිත වෙනවා ආන් වගේ කොටස් වශයෙන් අරගෙන වෙන වෙනම වෙන වෙනම කේසා ලෝමා නකා දන්තා සචෝ මංසං නහාරු යනාදි වශයෙන් දැන් ওই කිව් ආකාරයට මෙනෙහි කරනකොට අන්න කුසල හැඟීමක් ජනිත වෙනවා. ඒ තමයි මගේ මේ ශරීරය බලුකුණක් වාගේය කියලා පිළිකුලක්. බලුකුණක් දැක්කහම මේ බලුකුණ දිහා බලලා මේක පිළිකුල්ය මේක පිළිකුල්ය කියලා අපි හිතෙන් වචනෙන් කියනවද නැත්තම් පිළිකුල් කියන හැඟීමක් ඇති වෙනවද? පිළිකුල් කියන හැඟීමක් ඇති වෙනවා. ඒක වචනෙන් කියනවා නෙවෙයි වචනෙන් කියන්න බෑ. පිළිකුල් කියන වචනේ කිව්වට හැඟීම කියන්න පුළුවන්කම නෑ. එහෙනම් ජීවිතේ ප්‍රථම වතාවට සමහරක සංසාර ජීවිතේ ප්‍රථම වතාවටත් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මෙනෙහි කිරීමෙන් මෙන්න කුසල හැඟීමක් ඇති වෙනවා. මොකක්ද? මගේ ශරීරය පිළිකුල්ය කියන හැඟීම ජනිත වෙනවා. මේ හැඟීම ජනිත වීමත් එක්ක ශරීරය ගැන Tamanට ලෝභයක් තිබ්බනම් අන්නේ ලෝභය, දේශයක් තිබ්බනම් දේශය, මෝහයක් තිබ්බනම් තණ්හාවක්, දෘෂ්ටියක් වශයෙන් මෝහයක් තිබුණා නම් ඒවා දුර වෙනවද නැද්ද? මෙන්න මේ හැඟීම දුර වෙනවා. මේ හැඟීම දුර වීමත් සමග එතනින් නවතින්නේ නැහැ. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. බාහිර ශරීරය ගැනත් ඒ විදිහටම අනිත් අයගේ ශරීරය ගැනත් මෙනෙහි කරනවා. තමන්ගේ ශරීරය ගැන පිළිකුල වර්ධනය කරගත්ත කෙනෙකුට අසුබය වර්ධනය කරගත්ත කෙනෙකුට අනුන්ගේ ශරීර ගැන තවත් වර්ධනය කරන්න ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. මොකද අපි හොඳට දන්නවා අපේ සෙම්සොටු අපි යම් විටක ගිරලා දාන අවස්ථා තියෙනවා. අභ්‍යන්තරයෙන් තියාගෙන. නමුත් අනිත් අයගේ එන කතා කරන්න දෙයක් නැහැ. සංසන්දනය කරලා බැලුවොත් එහෙම යම් හේකින් ඊටාම ඉක්මනින් අනිත් අයගේ ශරීරය මගේ ශරීරයට වැඩිය පිළිකුල් කියන හැඟීම ජනිත කරගන්න පුළුවන්. එහෙනම් මේ විදිහට අපි ජනිත කරගත්තොත් යම් හේකින් තම තමන්ගේ තමන්ගේ ශරීරය සහ අනුන්ගේ ශරීරය කියන සියලු ශරීර පිළිකුල් සහගත තත්වයකයි තියෙන්නේ බලුකුණක් වගේ කියන හැඟීම හැඟීම ජනිත කරගත්තා ඒක මහා කුසල හැඟීමක් වෙනවා අජ්ජත් බහිද්ධාවා කාය කායන් පස්සේ විහෙරති ඉතින් දැන් බලන්න මේ ලෝකයේ ඉන්න සමහර අය සමහර ලෝක ප්‍රසිද්ධ නළු නිළියෝ වෙන්න පුළුවන් ඒ වගේ ප්‍රිය උපදවන රූප සමහර රූප වාහිනියෙන් වේවා පුවත්පතකින් වේවා ඡායාරූපයකින් වේවා දැකලා ඒ පිළිබඳ ආසාවන් ඇති වෙලා ලෝකෙම තියෙන ශරීර පිළිබඳ ලෝභ ඇති වෙමින් තිබ්බ ඒ හිත පළවෙනි වතාවට නිදහස් වෙනවා. ඒ කියන්නේ ලෝකෙම තියෙන ශරීර මලකුණු ගොඩවල් නැත්තම් බලුකුණක් වගේ එහෙම තත්වයක තියෙන මේවට ආසාවක් කියනක ඇති වෙච්ච එක දැන් නැති වෙලා යනවා. අන්න ඒකට කියනවා නැති සිහිය එළඹෙනවා කියලා. ඒකට කියනවා නැති සිහිය එළඹෙන. අපි මෙච්චර කාලයක් හිටියේ මේ ශරීරය සුන්දරයි, අනිත් පැයක ශරීරය සුන්දරයි කියලා හිතාගෙන. නමුත් දැන් අදහසක් ඇති වෙනවා නෑ නෑ ඒවා අසුන්දරයි කියලා. ඒ නැති සිහිය එළඹුණාට පස්සේ ඔන්න ඔය සිහිය පවත්ව ගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ එන්න ඒ ඇතිවෙච්ච කුසල හැඟීම නැවත නැවත නැවත නැවත නැවත නැවත වර්ධනය කරන්න ඕනේ. තවදුරටත් තවදුරටත් පිළිකුල වර්ධනය වෙන ආකාරයට වර්ධනය කරන්න ඕනේ. මෙන්න මේ විදිහට වර්ධනය කරනකොට මේ හැඟීම තව තව ජනිත වෙනකොට මම කලින්ම කිව්වා යම් කිසි කෙනෙක් ගැන ඇලීමක් ඇති වුණා නම් නිබඳව ඒ ඇලීම අපේ හිත තුළ නැగిලා එන තත්ත්වයටපත් වුණා කියලා. හැම මොහොතකම ඒ ඇලීම මතක් වෙන තත්ත්වයකටපත් වුණා කියලා ඇලීමක් ඇති කරගත් අවස්ථාවල. ඒ කියන්නේ අකුසල ධර්මයක් ඒ වගේ තත්ත්වයකටපත් වුණා වගේම අපිට පුළුවන්කමක් තියෙනවා මේ හැඟීම නැවත නැවත නැවත නැවත නැවත නැවත වර්ධනය කරොත් භාවනාවක් විදිහට වර්ධනය කරගෙන කරගෙන කරගෙන යනකොට નિરાයාසයෙන් මෙවැනි හැඟීමක් අපේ හිත තුළ ජනිත වෙන තත්යකට අපේ හිත ගන්න. ආයාසයෙන් ඇති කරගත්ත සිතුවිල්ල નિરાයාසයෙන් නැగిලා යන තත්යකට ගන්න පුළුවන්කමක් තියෙනවා. ආය වෙනත් කිසිම සිතුවිල්ලකින් බාධාවක් වෙන්නේ නැති ආකාරයට. කාය සංකාරය සංසිඳව ගනිමින්. ඒ වගේම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද උද්දච්ච කුච්ච විචිකිච්ඡා යන සියලු නීවර ධර්ම යටපත් කරගනිමින් අපිට පුළුවන්කමක් තියෙනවා මේ හැඟීම තුළ විතරක් හිත නවත්ත ගන්න. මේ හැඟීම නැවත නැවත නැවත නැවත හැම හැම ශරණයකම මේ හැඟීම නැවත නැවත ඇති වෙන තත්යකට අපේ හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අන්න එහෙමපත් කරගන්න එකට කියනවා සිහිය පිහිටුවා ගත්තා කියලා. අන්න එවැනි තත්යකට හිතපත් කරගන්න එකට කියනවා සිහිය පිහිටුවා ගත්තා කියලා. බලන්න පින්වත් හැමදෙනාම කල්පනා කරන්න මෙවැනි තත්යකට භාවනාවකින් තමන්ගේ හිතපත් කරගත්තා නම් එතන කාමච්ඡන්ද ව්‍යාපාද ආදී කිසිම දෙයක් නැහැ. මෙන්න මේ සිහිය පිහිටුවා ගත්ත කෙනාට තමයි සාමාන්‍ය ජීවිතයට ආපුහම වෙනදා වගේම යම් ශරීරයක් දැකලා මේ ශරීරය සුන්දරයි මේ ශරීරය සුවයි කියන හැඟීමක් කුසලයක් අකුසලයක් ඇති වෙනකොට අර පිහිටවාගත්ත කුසලය වීරයෙක් වගේ ඉදිරිපත් වෙලා නෑ නෑ මේක අසුචි මල්ලක් මේක බලුකුණක් කියලා නැවත වාරයක් අර නැగిලා එන අකුසලය තදාංග වශයෙන් නිබඳව යටපත් කරන කුසලයක් ඉබේම හිතෙන් නැగిලෙන්න පටන් ගන්නවා. ඉබේම හිතෙන් නැగిලෙන්න පටන් ගන්නවා. ඒක වේගයක් විදිහට සකස් වෙනවා. බලන්න අන්න ඒ தත්ත්වයට තමයි කියන්නේ සිත පිහිටවනවා කියලා. අන්න ඒක ඒ தත්ත්වයට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සතිපට්ඨානය කියලා. නැති සිහිය එළඹුණාට විතරක් මදි ඒ සිහිය අපේ හිත තුළ පිහිට වර්ධනය කරන්න ඕන හිත පිහිටනකම් භාවනාවක් වර්ධනය කරන්න ඕන බලන්න සංසාර ජීවිතයේ අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳ අපි මොකද මේ අකුසල හැඟීම් හින්දා මේ අකුසල හැඟීම සම්පූර්ණයෙන් දුර වෙලා යනකම් කුසල හැඟීමක් වර්ධනය භාවනාවක් විදිහට වර්ධනය කරන්න ඕන හැම භාවනාවක් මෙහෙමයි මහා සතිපට්ඨාන සූත්‍රය තුල දේශනා කරලා තියෙන කමඨහන් 21ක් තියෙනවාද ඒ හැම කමඨහනක්ම එකයි ඒක තමයි දේශනා කරේ බුදුරජාණන් වහන්සේ අපි දනවා මේ විදිහට හිත පිහිටුවා ගැනීම තමයි හිත පිහිටුවා ගැනීම පිළිබඳ සඳහන් කරේ කායනෝ අයම් වික්කවේ මග්ගෝ සතානං සුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක දෝමනස්සානං අත්ංගමාය ඥායස්සාදිකමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං සත්තාරෝ සතිපට්ඨානා කියලා බලන්න එහෙනම් දුක් දුම්නස් නැති කරගන්න පිරිසිදුවට හිත තියාගන්නවා කියලා කියන්නේ සත්‍යයගේ පිරිසිදු බව කියලා කියන්නේ සියලු අකුසලයෙන් දුර වෙලා කුසල් ඇති වෙන තත්ත්වයට හිතපත් කරගෙන තියාගන්න. ඒ වගේම දුක් දුම්නස් නැති කරගන්න. ඒ විතරක් නෙවෙයි ඥායස්ස අධිගමයකේ මාර්ග ලෝකෝත්තර මාර්ගය වර්ධනය වෙන්න. ඒ වගේම ඵලසිතක් ඇති වෙන්න තියෙන ඒකායන මාර්ගය එකම මාර්ගය. ඒකායනෝ අයම් වික්‍රේ මග්ගෝ. එකම මාර්ගය මෙන්න මේ ආකාරයට සිහිය පිහිටුවා ගැනීමයි කියලා දේශනා කරා. බලන්න අපිට මේ විදිහට සීය පිළිටවා ගත්තොත් විතරයි නිබඳව කුසල සිතක් අපේ හිතෙන් නැగిලා ඉන්නේ. නිබඳව කුසල සිතක් අපේ හිතෙන් නැగిලා ඉන්නේ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට. ඒකින්ද භාවනාව කරන්න ඉස්සෙල්ලා අපි කලින්ම දැනගන්න ඕනේ මම මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකක්ද කියලා දැනගන්න ඕන. ගුරුවරයෙක්ගෙන් උනත් කමටහනක් ගන්නකොට නිකම්ම නැතුව ඕනෑම ගුරුවරයෙක් විදිහට කවුරු හරි කෙනෙක් කමටහනක් දෙනවා නම් යුතුයකමක්ව තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලනම් ඒ කමඨහන ලබා දෙන්නේ මෙන්න ඔබට මේ කමඨහනෙන් ලැබෙන ප්‍රතිඵලය මෙන්න මේකයි බය නැතුව මේක කරගෙන යන්න කියලා. ඒකයි හේතුඵල ධර්මයේ ස්වභාවය. හේතුඵල ධමයක් නම් මේ හේතුඵල ධම තුල කුසලයේ වර්ධනය වෙන ආකාරය පියවරෙන් පියවර පියවරෙන් පියවර පියවරෙන් පියවර දැනගන්න ඕනද නැද්ද? එහෙනම් බෞද්ධ විදිහට අපි ලොකු අවධානයක් යොමු කරගන්න ඕනේ. සිහියෙන්, නුවණෙන්, වීරියෙන් මොකක්ද මේ ආතාපි සම්පජානෝ සතිමා කියලා කිව්වේ? ඔන්න අසුබ කමඨහන වේවා මොනියම් හෝ කමඨහනක් වේවා. අපි ගත්ත උදාහරණයට අනුව අසුබ කමඨහන යම් කෙනෙක් වර්ධනය කරනවා නම් කරන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ නුවණ කියන්නේ ඒකයි මේ කමඨහනෙන් මම ලබා ගන්න ප්‍රතිඵලය ලබා ගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකක්ද කියලා කලින්ම දැනගෙන ඉන්න ඕන. එහෙනම් කෙනෙක් දැනගන්නවා කලින්ම දැනගන්න ඕන අන්න නුවණ. මොකක්ද නුවණ? සංසාර ජීවිතේ මාව බොහෝ දුර අරගෙන ගිය මේ ශරීරය ගැන තියෙන සුභ හැඟීම නැති කර ගැනීම සඳහා නැතිවන තෙක් මම මේ භාවනා කමඨාන වර්ධනය කරනවා කියලා දැනගෙන ඒක කරන්න ඕනද නැද්ද? දැනගෙන කරන්න ඕන. ළිඳක් කපන කෙනෙක් අදිෂ්ඨාන කරගන්න ඕන. උල්පත හම්බෙනකන් ළිඳ කපනවා කියලා. දවස් ගාණක්වත් අඩි ගාණක්වත් කියලා අදිෂ්ඨාන කරගත්තොත් සාර්ථක වෙන්නේ නෑ. ඒ වගේ එහෙනම් මම දවස් ගාණක් අසුබේ වඩනවා. මම කොටස් ඔක්කොම වඩනවා කියලා එක නෙවෙයි. අපි එහෙමනම් මෙන්න මේ ප්‍රතිඵලය ලැබෙනකම් වඩනවා කියලා දැනගෙන වඩන්න ඕනේ. ඔන්න දැන් අසුබ කමඨහන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කරගෙන යනකොට කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං ඔය විදිහට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට මම කිව්වා සම්පූර්ණ ශරීරය ගැන පිළිකුල් කියන හැඟීම ජනිත වෙනවා කියලා. එතකොට කෙස් කියන ලොම් කියන නිය කියන දත් කියන ප්‍රඥප්ති අයින් වෙලා යනවා. ඒකට කියනවා ප්‍රඥප්ති සමතික්‍රමණය කියලා. අයින් වෙලා ගිහලා එක හැඟීමකට එනවා. අන්න එතකොට දැනගන්න ඕනේ ආ මම බලාපොරොත්තු වෙච්ච හැඟීමට ආවා මගේ ශරීරය ගැන. අන්න සිහිය. මුලින්ම සිහිය තියෙනවා දැන් මට කොච්චරක් වැඩිමින් කියනවද මේ කියලා. සිහිය තියෙන්න ඕනේ. එහෙනම් නුවණ තියෙන්න ඕන බලාපොරොත්තු වෙන ඉලක්කයට යනවා කියලා සිහිය තියෙන්න ඕන දැන් මම මෙතන තමයි ඉන්නේ. දැන් මම මගේ මගේ ශරීරය ගැන ඇති කරගත්තා. දැන් එහෙනම් බාහිර ශරීරය ගැන පිළිකුලක් දැන් ජනිත කරගන්න ඕනේ. මුළු ලෝකයම ගැනම තියෙන සියලු ශරීර ගැන පිළිකුලක් ජනිත කරගන්න ඕනේ. බලන්න ඒ පිළිකුල ජනිත වෙමින් යනකොට දැනගන්නවා මෙන්න මම දැන් මෙතන ඉන්නවා ඒක තමයි සිහිය කියලා කියන්නේ හැම වෙලාවකම නුවණ තියෙන්නත් ඕනේ සිහිය තියෙන්නත් ඕනේ ඒ විතරක් නෙවෙයි දැන් මට මේ හැඟීම ඇති වුණා දැන් මේ හැඟීම નિરાයාසයෙන් ඇදලා එන ස්වභාවයටපත් වෙනකන් මම මේ භාවනාව වර්ධනය කරන්න ඕනේ දැන් ඉතින් හරි ඇතිවෙච්ච හැඟීම ආරක්ෂා කරගන්න ඕනේ මේකට තව මගේ හිත උනන්දු කරවන්න ඕනේ මේ විදිහට මේ විදිහට සිහියෙන්ම කරගෙන යන්න ඕනේ මේ කරගෙන යන අතරවාරයේ හැම මොහොතකම වෙනදා නැගිච්ච රාග ආදී අකුසල ධර්මයන් නිබඳව නැగిලා යනවා. නෑ නෑ කෙස් කියලා කිව්වහම පිළිකුලක් නැතුව කේස කල්යාණය කියලා මතක් වෙන්න පුළුවන්. දාන්ත කල්යාණය, සවි කල්යාණය කියලා මතක් වෙන්න පුළුවන්. ඒක අකුසලයක්. එවැනි අකුසල් නැగిලනකොට නෑ නෑ නෑ මේක පිළිකුලයි. මේක පස් ආකාරයකින් පිළිකුලයි. මේක හත් ආකාරයකින් පිළිකුලයි. මේක අනිත් පැයටත් පිළිකුලයි. මේක මටත් පිළිකුලයි. මේ විදිහට වර්ධනය කරමින් හැම මොහොතකම තියෙන්න ඕනද නැද්ද? තමන්ගේ පැත්තෙන් නැගෙනා වූ වීරිය සියලු නැගෙන අකුසල් දුරු කරගෙන සියලු කුසල් වර්ධනය කරගෙන ඉදිරියට අරගෙන යන්න කුසලතාවය කියලා මම කලින්ම කිව්වා. ඒ කියන්නේ નિરાයාසයෙන් Tamange හිතෙන් මේ හැඟීම නැగిලා එන தത്വෙට ඇති කරගත්තා වූ කුසලතාවයක් නිබඳව වර්ධනය කරන්න ඕනේ. එහෙනම් බෞද්ධ විදිහට අපි භාවනා කරනවා නම් හේතුඵල ධහමට අනුව කටයුතු කරනවා නම් මොනියම් හෝ උපදේශක් කමක් නැහැ. මොකද අද කාලිනව අපි බොහෝම පීඩාකාරී තත්ත්වයකට ව්‍යසනකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. බෝධි පූජාවක් පැවැත්වීමේදී වුණත් ඕනෑම තත්ත්වයක කටයුත්තක් කරද්දී ඒක ඊටාම නිස්සාර, ඊටාම පහත් ආකාරයකට අපි මේ දේවල් අන්දානුකරණයෙන් කරන්න පුරුදු වෙලා තියෙනවා. හරියට නිකන් දේවාලයක ඉන්න කපු මහත්තයෙක් යම් දෙයක් කරලා දෙන්නේ, "හා මේක කරලා ගිහින් බලන්න එතකොට මේක වෙයි" කියලා. කොහොමද වෙන්නේ කියලා දන්නේ? දන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වෙන දේ කොහොමද වෙන්නේ කියලා දන්නේ නැතුව කරන කිසිම දෙයකින් ප්‍රයෝජනයක් අපිට විශ්වාසයක් නැහැ. එහෙනම් කලින්ම සුතමේ ඥානය ඇති කරගන්න ඕනේ මොන දේ කරන්නවත් ඉස්සෙල්ලා. ඒ වගේම තමන් තුළ ඒ පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න එකකට එකක් එකකට එකක් පැහැදිලි වෙනවා මේ තියෙන පියවර ටික මේ තියෙන පියවර ටික මම මේ ලබා ගන්න ඕන ප්‍රතිඵලය මේකයි කියලා කලින්ම නුවණ ඇති කරගන්න ඕනේ ඊට පස්සේ සිහියෙන් ඒක කරන්න ඕනේ වීර්යයෙන් කටයුතු කරන්න ඕනේ හැම වෙලෙම හේතුඵල ධමද කියලා යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආහ තේ සංසයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්‍යක් දෘෂ්ටියක් බෞද්ධ වෙන අපියත් තියෙනවා නම් හැම වෙලේම අපිට මහා අභිමානයක් තියෙනවා. ඒ අභිමානය තමයි හේතුව හොයන විමර්ශනශීලී බුද්ධියක් තියෙන මනුස්සයෙක් බවට පත්වීමක් අපි තුල තියෙනවා. එහෙමනම් අපි හැමෝම කල්පනා කරන්න ඕනේ. නිවැරදිව මේ දේ කරන්න මුලාවටපත් වෙන්නේ නැතුව කරන්න. තමන් විමර්ශන බුද්ධියෙන් මේ දේ කරන්න හේතුව හොයමින් කරන්න මෙන්න මේ ආකාරයට කටයුතු කිරීමෙන් බෞද්ධ ධර්මය තුලින් අපිට ලබා ගන්න පුළුවන් මහඟු ආభాෂය ලබා ගන්න පුළුවන් මහඟු ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඒ අවශ්‍ය කරන කුසල හැඟීම් වර්ධනය කරගන්න පුළුවන්. ඒ හැඟීම් වර්ධනය කරගැනීමෙන් අපි හැමෝම කල්පනා කරමු අපේ ජීවිතයේ ලබාගත හැකි උතුම් කුසල හැඟීම් වර්ධනය කරගන්න ලැබිච්ච මේ බුද්ධ ශාසනය තුල මමත් මගේ හිතේ තියෙන සියලු අකුසලයන් දුරු කරගන්නවා සියලු කුසලයන් වර්ධනය කරගන්නවා සිත පිරිසිදු කරගන්නවා අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන ආකාරයට උතුම් නිර්වාණ සාන්තියෙන් දැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා හැම දිනෙකම ඇති කරගමු. තුම්මත්තා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ මහද කෝණවද ගල්ලෑවිහිර පුරාණ ආරණ්‍ය සේනාසනයේ සහ ඇහැපැව ඉරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනේ යන උභය ආරණ්‍ය සේනාසනාධිපති පූජපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ අපේ දේශකයන් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු